කරනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල නිස්තරණ වනාන්තනසුවේදී යෝගාචර පිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.

භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ස්මාචානන්ද අනන්ත සංඥායිකානන්ද භික්ඛු අරඤ්‍යගතෝ වා දුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති රූපං අනන්තා චක්කුං අනන්තා රූපං අනන්තා සෝතං අනන්තා සද්ධා අනන්තා ආනං අනන්තා ගන්ධා අනන්තා ජීවහා අනන්තා රසා අනන්තා ආයෝ අනන්තා පුත්තබ්බා අනන්තා මනෝ අනන්තා ධම්මා අනන්තාති ඉති අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපත්ති විහෙරති අයං උච්චතානන්ද අනත්ත ධඤ්ඤාති ගෞරවනීය වාචේ මහාවංශයෙන් අවසරයි අපි සෑම ගාතකින් දවසකම ඉතිපතා වාරික පාස්කමක් සිදුපත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ පසුගිය වාර දෙකේම සාකච්ඡා කළේ ගිරිමානන්ද සූත්‍රයයි සංගත සංඥා සූත්‍රයයි ඒකෙදී අපි මුල් සති දෙකේ නැත්නම් මීට කලින් වන දෙකේදී අනිත්‍ය සංඥාව පිළිබඳ යම් කිසි හැඟීමක් ඇති කර ගන්න උත්සාහ කළා විශේෂ අවධාරණයක් ඇතුව මේ භාවනා කරන පිටකට විපස්සනා භාවනාවේදී ගන්න තියෙන ආදර්ශ ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රානුසාරයෙන් අපි ඉදිරියට යනවා නම් ඊගාවට හම් වෙන සංඥාව තමයි එවැනි සංඥාව අනත්ත් සංඥා. ඉතින් අපි අර අනිච්ච සංඥා කියන මාතෘකාව ඉදිරිපත් කරගත්ත වෙලාවේදී කලින්ම සීපත් කරගත්තා මේ සූත්‍රයේදී අදහස් කරන්නේ සංඥා මාත්‍රයක් ඇති කර දීමයි. අලුතෙන් හිතට හිතන්ට අදහසක්. හිතන ක්‍රමයක් මතු කර දීම පමණයි. නමුත් දැනටමත් ඥාතියින් පිරිසක්ෙන් අයින් වෙලා වස්තු පරිභෝග වලින් අයින් වෙලා මේ අරණ්‍ය වාසීව තාවකාලිකව හෝ ස්ථිරව හෝ ආමනීය වාසයෙන් හෝ සම්පදා වශයෙන් හෝ ගත කරන පිරිසකට මේ වෙනකොට බොහෝ විට මේ අනත්ත් සංඥාව පිළිබඳ විවිධ පැති වලින් ඇහෙන්න ලැබිලා ඇතමත් අනේ දෝංකාර දෙමින් පවතින්නේ එනිසා ඒ අත්තන්ට මේ සූත්‍රයේ සඳහන් කරනවා විදිහට මූලිකවම ඉසිස්සලාම අහන අවස්ථාව නොවෙන්න පුළුවන් නමුත් ඉන් එහාට වරක් අහලා ඇති කරගත් ආ වූ සංඥාව චිත්ත වශයෙන් ඒක තික්ඛි වශයෙන් එහෙම ඝනසාර ඝන බහාල කරගන්නට මේ අනත් සංඥාව පිළිබඳව දිගින් දිගට දිගින් දිගට කාර්යචාකාරතාව අවශ්‍යයි. මූලක මුල්ම සූත්‍රය අරගෙන බැලුවත් එතනද සම්බන්ධ වෙන මේ උත්තරමන් වහන්සේලා තුන් දෙනාම අනත් සංඥාව ඇති කරගන්න උත්සාහ කරන උත්තරමන් වහන්සේලා නෙවෙයි. මේ දේශනා මුලින්ම කරන්නේ සරුවඥයන් වහන්සේ. උන්වහන්සේ ඒක පිළිබඳව අහතරට කෙලවර කමිනු කියන්නේ. ඊගාවට ඒ සූත්‍රය සරුවඥන් වහන්සේ ළඟ ඉඳලා ඒ අසනීප තස්සේ පසු වෙන්නා වූ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දක්වා දූත මෙහෙවරට එළඹිලා පෙළඹිලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආර්යයන් වහන්සේ නම. ඊගාවට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳට භාවනා කළා ඒ මට්ටම් වලට පැමිණිච්ච කෙනෙක්. නමුත් සූත්‍රයේදී සඳහන් වෙන්නේ සංඥා මාත්‍ර සංඥා නාමී. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා වශයෙන්. ඒක නිසා මේ සංඥාව කෙනෙකුට ඉසිසලා බුදුබණ අහන ආධුනිකයෙකුට අදහසක් ඉදිරිපත් කරන පැත්තට සංඥාව කියනවා කියන එකට ගන්න පුළුවන්. ඒ වාගේම මේ වාගේ ඒ සංඥාව මත ඉඳලා දැනටම අබිනිෂ්ක්‍මණය කරලා බණ භාවනා කරනත්තන්ට තව ඉස්සරහට ඒක ගෙනියන්න පුළුවන් සංඥා මට්ටමින් තව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒක ගිහිල්ලා මාර්ග ඥානයේ තමයි ඒක දෘෂ්ටි කලන තරමට නැත්තම් සම්‍යක් දෘෂ්ටිය අනාත්ම සංඥාව තුලින් අනාත්ම චිත්තය තුලින් සම්‍යක් දෘෂ්ටි ඇති කරන තරමටම සක්කාදිට්ඨිය කඩන තරමටම බලවත් වෙන්නේ මේ මාර්ග ඥාන. ඉතින් අපි අද මූලිකව සංඥාව ඇති කර ගන්නවදියා ඒක තව හිතේ සලපතියක් කරනවා. සාහවුරු කර ගන්න අවදියා මාර්ග ඥානයකට යොමු කර ගන්න අවදියක් කියන මේ තුන් පැත්තම අමතක කරාට නෑ. තුන් පැත්තෙම තේරුම් ගත්තොත් අහගෙන ඉන්න කාටත් කොහොම කොහොම හරි කොයින් කොයින් හරි ප්‍රයෝජනක් වෙන්නේ. එනිසා අපි මූලිකෝ මේ අනත්ත් සංඥා කියලා ගත්තාම සංඥා කියන පදේ තමයි ඔය අපි ඉදිරිපත් කරගන්න හැදුවේ අනත්ත් කියන පදය නැස්චාත් පදයක් ඇදිලා තියෙන්නේ අත්ත් කියන වචනයට න කියන නැස්චාත් උපසර්ග එකතු වීම න අත්ත් අනත්ත් වෙනවා ඒක නිසා අත්ත් සංඥාව ඒකනේ අවිද්‍යාව, මෝහය, මුලාව පටලැවිල්ල තමයි අත්ත් සංඥාව. නමුත් ඒක තේරුම් අරගන්නේ නැතුව අනත් සංඥා තේරුම් ගන්න අමාරුයි. නමුත් වාක් මේ බෞද්ධයෝ සම්‍යක් දෘෂ්ටිකයි කියාගන්න ඇත්තෝ මුලින්ම හිතනවත් අපිට ආත්මයක් නැත්නම් ආත්ම සංඥාවක් නෑ අපි සම්‍යක් දෘෂ්ටියේ ඉන්නේ කියලා. එතකොටමත් පැටලවිලා එතකොටමත් ඒක දෘෂ්ටියක් වෙලා. ඒක නිසා හිතා ගන්න ඕනේ අඩු ගානේ මේ ආර්ය தත්ත්වයටපත් වෙනකන් අපි ළඟ කොයි කොනෙත් කොයි මොහොතෙත් කොයි වැඩේදිත් මේ අත්ත් සංඥාව ඉස්මතු වෙනවා. අන්නේ අත්ත් සංඥාව යම් කිසි කෙනෙක් අපට ඉස්මතු කරලා පෙන්ලා දුන්නොත් අපි ඒකෙනත් එක ගැටෙනවා. අපි ඒකනට දොස් කියනවා. අපි ඒකන හතුරෙක් විදිහට සලකනවා. ඒක නිසා අපිට සාරවත්යන් වහන්සේ අපේම ඌනේ ස්වභාවය දක්වන්න අපේ අතර කණ්ණාඩියක් තියෙනවා වගේ මේ අත් සංඥාව Taman කොයි කොයි වෙලේදී කොයි කොයි චිත්තක්ෂණේ කොයි කොයි ඉරියාවේ මේ අත් සංඥාවක් ඇති කරගෙන ඉන්නවද කියන එකට විශේෂ කර්මයක්. ජීන අවධානයක් යොමු කරන්නා කියන වචනේ කියන්න පුළුවන් මේ යෝගාවචරය කියන වචනේ අර්ථය. නිසා යෝගාවචරයට අනුන්ගේ අත් සංඥාව පෙන්ලා දෙන්න ඕන නැති කරන්ට අයිතිවාසිකමක් නැත්තේ නේ. ඒ වගේම යෝගාවචරයට තමන්ගේ සෑම ඉරියව්වකම සෑම චිත්තක්ෂණයම සෑම වැඩකදීම අත් සංඥාවකින් ඉන්නවා කියන එක අමතක කරන්න අයිතිවාසිකමකුත් නැහැ. ඒකට ප්‍රමාදයි. අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ සෑම වැඩකදීම මේ අත් සංඥාව මතු වෙනවා නැත්නම් ඒක චිත්ත මට්ටමින් වැඩ කරන නැත්නම් අත් දිස්ති වශයෙන් වැඩ කරනවා මෙන්න මේකට රහස්සොත්ති බලන්නෙක්සේ රහස්කොලිජේ ඔත්තු බලන්නෙක්සේ තමන්ගේ වැඩ පිළිවෙල නිසින්ින්ද යන්න දීලා ඒ තුල මේ අත් සංඥාව මතුවේ නැති අත් චිත්ත මතුවේ නැති අත් දෘෂ්ටිය මතුවේ නැති අල්ලාගත්තොත් නෑ බෑ වෙනසක් වෙනවා යෝගී මේක අල්ලා ගැනීමෙන් කෙනෙකුට හිතන්න පුළුවන් වැරදීමක් පැටලීලක් බංකොලොත් වීමක් පරාජය වීමක්. මොකද ඒ තරමටම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සමග දේව ප්‍රජාව සහිත මේ මුළු ලෝකෙම අපිට සත්‍ය කියලා දීලා තියෙන්නේ ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් බලනකොට බොරුයි. ඉතින් ලෝකයේත් එක්ක ජීවත් වීමට නම් මේ ආර්යයන් වහන්සේලා පිළිගන්නා වූ බොරුව අමතක කරන්න. ආර්යයන් වහන්සේලා විසින් පිළිගන්නා ලද මේ සත්‍යය සත්‍ය වශයෙන් තේරෙනකොට එක්ක ලෝකේ අමතක කරනවා. ඒ නිසා අනිච්ච දිට්ඨිය නැත්නම් අනිච්ච සංඥාව දුක්ඛ සංඥාව සාමාන්‍ය ලෝක විවහාර ටිකක් ටිකක් ටිකක් ටිකක් තියෙනවා. අපි කරගත්ත විදිහට කෝපි කඩේකට ගිහිලා කෝපි කෝප්පයක් බලනකොට කෝපි කෝප්පෙ බිම ඇදගෙන වැටිලා කුදු උනත් අනිච්චං කියන තරමට බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ අනිච්ච කතාව කියනවා. වැඩි කාලයක් පිළිගෙනකොට අනිච්ච. නමුත් මේ අත් සංඥාව අනත් සංඥාව එහෙම ජනකීය ආහාරයට එන්නේත් නැහැ, ඇවිල්ලත් නැහැ, එන්නත් බෑ. එහෙමනම් ජන ජන කායක් සමාජයක් සමිතියක් කවුලක් කියෙන්නත් බෑ. ඒ සාමේ අත් සංඥාව අත් දිට්ඨි නැත්නම් අනත් සංඥාව සම්‍යක් දෘෂ්ටිය ඒකාන්තෙම ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලිකව. මේ නිසා හොඳටම යෝග ජීවිතේ කලතුණා තරකට එන්න ඕනේ මේ බණ අහන්න. මේ බණ තේරුම් ගන්න. මේ බණ ක්‍රියාවත් කරන්න සාක්ෂාත් කරන එක. ඒක කොච්චර මේ ඒ අදහස ඒ කියන ආදී මතය ගැඹුරුද කියනවනම් දැන් සරුවච්චන් වහන්සේ පහළ වුණාට පස්සේ සෑම ආගමකම ඒ ශාස්ත්‍රුන් වහන්සේලා දේශනා කරපු දේවල් වලට ලොකු අර්ථ ලැබෙන්න පටන් ගන්නවා. සමහර ශාස්ත්‍රුන් සර්වචනාන්තයට පස්සේ පහළ වුණා. සමහර ශාස්ත්‍රුන් සර්වචනාන්තයට කලින් පහළ වුණා. කලින් පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක් විසින්ම දේශනා කරන ලද ධර්මය සර්වචන් වහන්සේගේ ಗುಣදොස් වේදෙන ලක්ෂණ. එනිසා ඒවා පහලාට ගුණයක් කරලා පෙන්නවා වගේ එළි වෙන්න පටන් ගන්නවා. සර්වචනාන්තයෙන් පසුව පහළ වෙච්ච ධර්ම වලට පවා මේ බුද්ධ ජයන්ති කාලයෙන් පස්සේ මේ අනාත්ම දෘෂ්ටිය විපස්සනා වගේ දේවල් වැටිච්ච නිසා ඒත් තම තමන්ගේ ධර්මයක් තව තව තව තව සුද්ධ පවිත්‍ර කරන්න පටන් ගන්නවා. නිසා මේ සරුවත්යන් වහන්සේගේ ලෝකේ පහළ වීමට කලින් මේ අනිච්ච දුක්ඛ දෙක ලෝකෙ තිබුණා හොඳ විග්‍රහයකුත් තිබුණා. ඇත්තටම සමහර විටක බෞද්ධයෝ නොදන්න තරම් විග්‍රහ අනිකුත් ආගම් වල මේ අනිත්‍යතාවය පිළිබඳ දුක්ඛතාවය පිළිබඳ තිබුණා. නමුත් මේ අනිච්ච දුක්ඛ කියන මේ දර්ශන නැත්නම් මේ අදහස් මත ඉඳගෙන මේක අනාත්ම වශයෙන් බලන්න නම් කිසිම කිසි జగතේ මේ බුද්ධ කල්පේ පහළ වුණේ නෑ ගෞතම සර්වඥාන්සේ අර. සා ගෞතම සර්වඥන් වහන්සේ අර ඇති කර දී තිබුණු අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව මත ඉඳගෙන කරපු ලොක්කම විප්ලවය තමයි ඒ தත්ත්ව දෙක මතු නැත්තේ මේක අනත්ත වශයෙන් දැකලා සාක්ෂාත් කරලා අනික් අයටත් ඒ විදිහට බලන්න කියලා කියනවා. ඒ නිසා අපි බෞද්ධයෝ නම් මේ අනිච්ච දුක්ඛ දෙක තේරුම් ගත්තට අපේ අනන්‍යතාවයේ ඔප්නැනීමක් වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ. ඒක මොකද ආයේ මේ සර්වඥාන්සේ පහළ වෙන්න කලින් වෙන විදිහකට නම් බුද්ධ ධර්මයේ ලෝකේ පහළ වෙන්න කලින් හොඳ ඥානවන්ත ඇත්තෝ විවේක සේනාසන ආශ්‍රය කරපු ඇත්තෝ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ තේරුම් ගන්න තිබුණා. මොකද ඒ ඇත්තන්ට අර දෙල්ලක්කාරකමක් රැඩිකල් ගතියක් විප්ලවකාරී දෙල් ගතියක් තිබුණේ නැහැ. මේ දෙක අනත්තතාවයෙන් බලන්න. ඒක නිසා අපි වෙනිතර සත්‍යයනා කරන සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒකමස්සෝ විසුද්ධිය. ඔන්න ඒ විදිහට අනිත්‍ය සංඥාව, ඒක ආර දුක්ඛ සංඥාව කියන දේවල් ඔය අපේ සංකාර අනිච්චා යදා පඤ්ඤාය පස්සති අන්නේක ප්‍රඥාවෙන් දැකීමක් අනිත්‍යතාවයේ දැක්කට අනිත්‍ය බව සංස්කාර ධර්මයන් මුරගා කෑ ගැහුවා. ඒක ඥාණයෙන් කල්පනා කර නැත්තු භාවනාවේ දකින්නට දැක්කට ඒක විපස්සනාවෙන් දකින්නවා අනත්ත් සංඥාවෙන් දකින්නවා කියන එක වෙනතාක් මාර්ග ඥානයක් පහළ වෙන්න බෑ. ඒක නිසා දාර්ශනිකයෝ කියනවා මේ ලෝකේ හොඳ එහෙම නැත්නම් මේ ලෝකේ සාමය මේ ලෝකේ සීලය කියන මේ කිසිම ධර්මයක් යථාර්ථයක් වෙන්නේ නෑ අනාත්ම සංඥාව. අනාත්ම සංඥාවෙන් තමයි අර අනිත්‍යතාව දුක්ඛතාවය ඔප්නං වන්නේ ඒක පූජනීය පූජාර්ය තත්වයකටපත් කරන්නේ අනත්ත් සංඥාවයි. ඒ නිසා අපේ යෝග ජීවිතයේ එකම චිත්තක්ෂණයක හෝ අවිදිමින් හෝ කමින් ගමින් හෝ භාවනා කරමින් හෝ සක්මන් කරමින් හෝ ඉන්න අවස්ථාවක ඒ වෙනකොටත් බුදුන්පත් වෙච්ච අනිත්‍ය දුක්ඛ සංඥා මත අනාත්ම සංඥාව පහළ වෙනවත් එකම දුමාකාර විමුක්තිය දුමාකාර විවේකයක් මේ යෝගාවචරයට ඒ චිත්තක්ෂණය වලට. නමුත් කොහොම ආවද කොහොම පවත්වනවද කොහොම නැති වුණාද කියන අයිතිවාසිකමක් යෝගාවචරයට නැහැ. අනිච්ච දුක්ඛ කියන දෙක දෙක මතට ඒ වේදිකාව මත ගොඩ වෙච්චහම යම් යම් වෙලාවල් වල මේ අනත් සංඥාව පහළ වෙනවා. ඒකට ඕන වෙලාවට පහළ වෙනවා ඒක ඕන වෙලාවට ගෙල්ලා යනවා. අපට අවශ්‍ය වෙනවා මේක දිගින් දිගට පවත්වා ගන්න. ඉතින් මේ ධර්ම දේශනාවේදී අපි මතු කර ගන්නට ගන්නේ මෙන්න මේ විදිහට ආගන්තුකයෙක් වශයෙන් වරින් වර ඇවිල්ලා යන මේ අනත්ත් සංඥාව ඊට වඩා කිත්තු සමීපාත්‍රයකට ගන්න අපි මොන තාලෙන් හැසිරෙන්න ඕනද? කදියක්ති ප්‍රතිපත්තිය කොහොම තියෙන්නේ? ප්‍රතිවේදයක් සිදු වෙන්නේ කොහොමද කියන අන්නර ප්‍රායෝගික අංග ටික ඉදිරිපත් කරගන්න. මේ අත්ත කියන වචනයයි අපි මේ ඉස්සරහට ගත්තේ. ඒ අත්ත සංඥාව ක්‍රියාත්මක වෙන්නේ. තාම භාවනා කරන්නේ නැති, බණ අහන්නේ නැති කෙනෙක් තුල ක්‍රියාත්මක වෙන ආකාර හතරක් පිළිබඳව අපේ ආචාරවලත් යොදවනවා. අන්නේ හතර පිළිබඳව අපි දැනගන්නේ යුවා දිනු කරලා යුවා කටපාඩම් කරලා අපි භාගවල කියලා උපාධි ලබන්න නෙවෙයි. යුවා නැති බව ඔප්පු කරනවා. නිෂේධනය කරනවා. අන්නේ විදිහට නිෂේධනය කළ යුතු ආත්මීය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාවට නැං වෙන ක්‍රම හතරක් සඳහන් කරනවා අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහේ වැඩ කරනකොට සමහර වෙලාවට මම කරනවා මමයි මේකේ කාරකයක් කියලා කාරක අත්කභාවයක් අපි හුඟක් වෙලාවට තේරෙනවා ව්‍යාපාරයක් කරනවා මේ ව්‍යාපාරය කරන්නේ මම ආයතනයක් කරන්නේ මම මේ වැඩේ කරන්නේ මම කියලා කාරක අත්ත කෙනෙක් අපි පනවාගත්තට පස්සේ <clears throat> ඒ කාරක අත්ත අත්ත සිද්ධිය සඳහා මෙහෙවන ගතියකට පත් කරනවා ඒකට කියනවා කාරක අත්ත අනිත් එක තමයි තාම මුදලක් වේදන් කරලා සැලසුම් කරලා කාලයක් ගත කරලා අපි නිවසක් හදාගත්තා කියන්නේ. ඒ නිවස හදාගත්තට පස්සේ ඒ නිවසට මමයි මේකේ ස්වාමියා. මමයි මේකේ නිවේශක. නිවේශේ නිවසේ වාසය කරන්නේ. අපි කියනවා ආවාසය කියලා කියන සංඥාට හදලා දෙන කුටිසේනස ආවාස. ඒකේ වාසය කරන්නන්ට කියන ආවාසික. ඒකට වරින් වර නැත්තම් කියනවා නී ආගන්තුක. නැත්නම් නීවාසික ආවාසික කියලා කියන්නේ ඉන්නේ. ඒකද අයිතිකාරය. ආගන්තුකේ නයි කියලා කියන්නේ తాවකල් කරගන්න. අන්නේ විදිහේ අපේ මේ පංචස්කන්ධයට අපි ස්වාමිත්වයක් වාසක ඇතුලේ වාසය කරන්නෙක් වශයෙන් අපි ස්වාමී අර්ථයක් ගන්නවා. ඒක අපි හිතනවා මේකයි පිරිසුදුද තියාගන්න. මේකයි ලෙඩම වී තබා ගන්න. මේකයි ස්ත්‍රී චරිතය චරිතයක් නම් ඒ ස්ත්‍රී ලාලිත්‍යයට ගැළපෙන විදිහට ඒක හැබැයිම නාසය කන කට අනිකුත් අංගෝපාංග තියාගන්න. පුරුෂයෙක් නම් ඒ පුරුෂ ගති පහළ වෙන විදිහට ඒක පවත්වාගෙන යන්නේ ගේ ලක්ෂණ තියාගන්න ඕනේ කියලා නිවාසී අත්ත කියන ආකාරයෙන් අපේ තුල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනකොට තරුණ වයසේදී දැනකෙලිවල නගරවල බොහෝම තදින් ක්‍රියාත්මක වෙනවා. ඒවට මුක්කු ගන්න තැන් වල තමයි යෝ රූපලාවන්‍ය මධ්‍යස්ථාන කියලා කියන්නේ. කාරකත්ත නිවාසී අත්ත. අනිත් එක වේදක විඳින්නේ කියන්නේ. ඒ නිසා අපි කිනි අඟුරක් දැක්කොත් අත තියන්න යන්නේ නැහැ, පය තියන්න යන්නේ නැහැ. මොකද තිබ්බොත් විඳවන්න. කටකෝල් පැන රින්ගන්ට යන්නේ නැහැ, විඳවන්න වෙනවා. හර්පේක් ළඟට යනකොට විඳවන්න. මේ වාගේ තමයි සුඛභෝගී ආසන දකින්නකොට එතන ගැලෙන්න පටන් ගන්නවා. ඒක විඳින්න. රසනසවුලක් දැකපුවාම ඒක වින්දනය කරන්න. මිහිරි සංගීතයක් ඇහෙනකොට ඒක රස විඳින්න. රූප දකින්නකොට ඇලේ. ඒ ඔක්කොම කරන්නේ මොකද? මේක ඇතුළේ වේදක අත්කෙනි. විඳින්නෙක්. ඒ නිසා නිවාසී වශයෙන්, පාරක වශයෙන්, වේදක වශයෙන් අපේ දවස ගත්තොත් එහෙම අපි විවිධාකාර ව්‍යාපාර වලට. හතරවෙනි එක තමයි අදිඨාය. ඉති ස්ථිර වාසය කරන්න කියන්නේ. අදිඨාය කියුවට පස්සේ අපි අදිෂ්ඨාන කරනවා. මම දුස්තර කෙනෙක් වෙන්න. මම ඉත්තේන මාස්ටර් කෙනෙක්. নানা ප්‍රකාර මේ විදි අදිෂ්ඨාන අපේ තුල කවම දාගතාවක්වත් එකම චිත්තක්ෂණයක්වත් නැතුව නෙවෙයි. එනිසා අපේ තුලින් කාරකත්ත ඉදිරිපත් වෙනකොට නිවාසී අත්ත ඉදිරිපත් වෙනකොට වේදක අත්ත ඉදිරිපත් වෙන අදිත්‍යයක අත්ත ඉදිරිපත් වෙනකොට දැනගන්න ඕනේ මේ කියන්නේ ඒකාන්තයෙන්ම අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා නෙවෙයි. නිත්‍ය සංඥා සුඛ සංඥා තුලින් නැත්නම් ඒ නිත්‍ය සංඥා සුඛ සංඥා කියන தත්ත්ව මුතුන පළඳින තැන. මුතුන්පත් වෙන තැන තමයි මට යමක් කරන්න ඕන බවක් ආරකත් මේක මගේ ඇඟ. ඒ නිසා මම මේක මේ මේ තාලෙන් හසුරවන්න ඕන. මේ මේ ඉරියව් පවත් ගන්න ඕන. මේ මේ විදිහට අනුන්ගෙන් සුභාසින්කම් ලබන්න කටයුතු කරන්න ඕනේ කියලා ඒක නිවාහී තත්ත්වයක් අපි වහගන්නවා. වේදක තත්ත්වයක් කියන මේක තප විඳින්න ඕනේ දුක දුරු කරන්න ඕනේ කියලා දුකට බය කැපට ලොල් වේදක තත්ත්වයක් තියෙනවා. අනිත් වාතයෙන් වශයෙන් බලනකොට අධිෂ්ඨායක වශයෙන් ස්ථිර ස්ථායකයක වශයෙන් අධිෂ්ඨාන කරන ගති කියනවා. මෙන්න මේ හතරම තියෙන තාක්කල් අපි දැනගන්න ඕනේ ඉකතෝම පැවැත්ම පිළිබඳ ආසාවක් භවයක් අතු ඉපැත්මක් ජාති ජරා ව්‍යාධි මරණ කාරණේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ විදිහට ආත්මය කියන මේ වැරදි දෘෂ්ටිය ක්‍රියාත්මක වෙන මේ හතර පැත්ත පිළිබඳව අපි අපි කෙරෙහි වෙනදා නැති විමසුම් නුවණකින් වෙනදා නැති සතියකින් යෝනිසෝ මනසිකාරකින් ගත කරනවා නම් අපිට පුළුවන් වෙන උදේ ඉඳලා ඇඳ වෙනකන් අපි කොයි කොයි වෙලාවක මේ දේ මම කරනවා කියන දැඩි මෙහෙයවිල්ලකින් කීප කරමින් ඉන්නවාද නැත්නම් මේකේ මමයි නිවාසයේ නිවේදී නැත්නම් මමයි මේකේ ආවාසික මමයි මේ නේවාසික කියලා ඒ තමන්ගේ ශරීරය පිළිබඳව හොයන බලන ගතිය ඒ වගේම වේදක සැප හොයන දුක එළවෙන විවිධක හොයාගෙන යන ස්වභාවය අධිඨායක ස්වභාවය කියන මේ හතර දකින්නවනම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා තේරුම් ගන්න පුළුවන් වෙන සුළුමකුත් තියෙනවා විවාය එන කිසිම වෙලාවක අපිට අනිත්‍යතාවය පිළිබඳව දුක්ඛතාව පිළිබඳ සංඥාවක් නැහැ එතකොට නිත්‍ය සංඥා සුඛ සංඥා මතින් ඔන්න අත්ත් සංඥාව ඉසෝතවන හැටි මුදුන්පත් වෙන හැටි පිටකොට වෙන හැටි මේ හතර ආකාරයේ පවතිනවා. ඒක නිසා අපි මේ හතර ආකාරයේ පවතිනවා වෙනුවට එව්වට තරහ වෙලා එව්වා නෑ කියන බොරුවට වචන හදාගෙන ඒක නෑ කියන වචන හදන එක නෙවෙයි වැදගත් දේ. අනිත් එක දුරු කරන්නත් බැරි හතරක්. ඒ නිසා එකයි අපිට කරන්න පුළුවන් වෙන්නේ එන්නකොට ආවා කියලා දැනගන්න එකයි. ඒක තමයි හොඳම විපස්සනා. මම මේ දැන් කටයුතු කරන්නේ මමයි ක්‍රියාත්මක කරවන්න යන්ත්‍ර ක්‍රියාත්මක කරවන්න වගේ මේ ස්ථානේ මේ ආයතනේ මේ gedara මමයි වැඩකාරය මමයි කෙරුමා කියලා කතාවක් තියෙනවා කියනකොට කෙරුමා කොන්න කෙරුමා ඒක එනකොට තේරුම් අරගන්න ඕනේ අපි පුංචි කාලේ උනාලේවල වල ගියාම එහෙම නැත්නම් අගුල්වල වල ගියාම අපි කොල්ල කල්ලිය බලාගෙන ඉනවා කවුද මේ මල ගෙදර මුතුණා කෙරුමා අයිතිකාරය නෙමෙයි හුඟක් කාලට කවුරෙක් කවුරේ ඇවිල්ලා පිටින් ඇවිල්ලා කෙරුණෙක් පටන් ගන්න. එයා තමයි ඔක්කොම කරවන්නේ. එයා තමයි කියන්නේ මමයි මේ දේ මේ වෙලාවට කෙරුවේ. මේ කෙරුවා දිහා බලන ඉඳන් පුංචි කාලේ තීරුවක් ලබනවා විනෝදයක් ලබනවා. ඔන්න මුදුනා. ඕන තැනකට ගියාම ඒක මුදුනා එයාම තමයි. ඉතින් ඒ වගේ අපේ ඇතුළතත් ඉන්න ඔහම කෙරුණෙක්. මුදුනේ. එයා වැඩ පටන් අරගත්තාම අපිට ඒකේ වෙහෙසක් නැහැ. ඒක මමම කළ යුතු කවුරු සහායක දුන්නත් නැත්නම් ඒක ඇදගෙන යන්න පුළුවන් ශක්තියක් වේගයක් භාවයක් ඇති වෙන්නේ. ඔබ දැකගත්තා නම් ඔකේ තියෙන වටිනාකම මේකයි වෙන කවුරු හරි ඇවිල්ලා අපිට කෙරුණයි කියලා කිව්වොත් අපි කාරණා. තරහ වෙයි. මුදුනයි කියලා අපිට කිව්වොත් තරහ වෙයි. අපිම දැක්කොත් ඒකේ ලොකු හාස්‍යයක් සහිත ලොකු විපස්සනා. අනිත් එක තමයි ඒවා නැතුව ඒකට වෙන්නේ නැහැ. ඒක කෙරෙන්නේ කිච්චෝ. හැම කෙනාටම ඒ තේරෙන වැඩේ යනවා. නිසා අපේ ජීවිතේ අම්මලා තාත්තලාගේ ජීවිත බලාපොරොත්තු දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ අපිත් තියෙන කාරක වෙන්න වෙනවා. ඉතින් ඒක සාධාරණ දෙයක්වත් මේකේ වැරදි දෙයක්වත් අනුවන් කළ යුත්තක්වත් නෙවෙයි. නමුත් මේ ආත්ම සංඥාව ඇති වෙන්න සාධමකට බලපෑමක්. ඒ නිසා අපිට පුළුවන් මේ කාරක ස්වභාවය එනකොට කාරක ස්වභාවයේ ආපු බව දැනගන්න ඒනොත් වැඩගත් වෙන්නේ Tamange බලන්න. අපි අර මලේ ගාලේ ගිහිල්ලා මුගල්ලේ ගිහලා පුංචි කාලේ කරපු හිතිය නෙවෙයි. ඒක බාහිරින් බලනද අපේ උපහාසයට ගන්න. ඒක අනුන් පහත් කළා ගන්න හේතු වෙන්නේ. ඒ නිසා ඒක නෙවෙයි වැදගත් වෙන්නේ මේ Taman තුලම මේ தත්ත්වය එනකොට තේරුම් අරගන්න මේ කවදාකවත් අප බින්ද පිටන්නේ. කවදාකවත් මේක ආත්ම සංඥාව බින්ද පිටන්නේ. මේක ආවොත් චක්කුන් අනිච්චං ඥානත්තා රූපං අනත්තා වෙන්නේ නැහැ. මගේ හැ හරි හොඳයි මම අහවල් දෙයක් දැක්කා. ආවල් රූපේ මම ඉස්සල්ලාම දැක්කේ ඒ නිසා මට මේකට තෑගි ඕනයි කියලා අපි ඇහැ නිත්‍ය කරගන්නවා, ස්ථිරකාර කරගන්නවා, ආත්ම කරගන්නවා, දකින්න රූපත් අපේ ආත්මය කරගන්න නැත්නම් මමයි දැක්කේ. මම මතයි පෙන්නේ ආදි වශයෙන් පෙනීම සම්බන්ධ කරන අපි ආත්ම හදනවා. මේ කන මම, කනට ඇහෙන ශබ්ද මම. ඒ වගේම මේ නාසයෙන් දැනෙන සුවඳ, නාසයේ මම, සුවඳ මම. නැත්නම් මම වෙමි. ඒ මම වෙනවා. ආදි වශයෙන් මේ සෑම අභ්‍යන්තරගත ඉන්ද්‍රිය හය හෝ බාහිරගත මේ අරමුණු හයම අල්ලාගෙන මම සංඥාව වැඩේ. මේක ඉතින් තද බල නින්ද නැති සෑම චිත්තක්ෂණයක අතෝරක් නැතුව ජීිතේ. ඉන්නේ ඒක ඒ තාලෙට බලන්න. අර කියාපු කාරු දෙවියන් සාරි මරුන් සාරි බඳුන් සාරිට දේව ප්‍රජාව සහිත මිනිස්සු ඇත්තයි කියලා පැත්තේ නෙවෙයි. නැත්නම් ඒකට කියන්නේ මේක කාරකයි කියලා. සුජානනාට කියනවා මේ කාරක භාව අත්ත් සංඥාව ඇති කරගන්න නිසා අනත් සංඥාවෙන් මේක බලන්න. ඒ වෙනකොට අනත් සංඥාව පහල කරගන්න. අපි ඒක සීටුවා ගන්න. අප්‍රමාදී වෙන්න. ආන්න එහෙම කරන්න පටන් අරගත්තොත් මේ ජීවිතේ දිහා Taman දිහා වර්තමාන මොහොත දිහා අලුතෙන් බලන ගැටියක්. ඒකට තමයි මේ අනත් සංඥාව උදව්පකාර කරන්නේ. ඒ වගේම Taman යම් කිසි වේදක ස්වરૂපයක් දුකක් හෝ සැපක් ප්‍රධාන වශයෙන්ම වින්දන පහේ තුනේ සැප දුක සහ අදුක්කම සුඛ කියන නොදැනින අවස්ථාව මේ තුනේ තියෙන්නේ අරලම ක්‍රමේ අන්න ඒක එකක් එනකොටම දැනගන්න ඕනේ මේකට ප්‍රතික්‍රියා කළොත් අන්න අර වේදක ආත්මය ජය ගන්නවා රජ වෙනවා ඔතන බලන්න සමේ වේදනාවක් මේ වේදනා දුක්ඛන කනගාටුයි සුඛනං සප්පයි අදුත්තම සුඛණං නොදැන හිටියොත් දුකයි. අන්නේ අදුත්තම දුක වේදනාව නොදැන වෙලා දැනගෙන හිටියොත් සැකයි ආදි වශයෙන් බලන්න ගත්තොත් අපිට මේ වේදකය විඳින්න පට කරනවා. විඳින්න මූලාසනෙන් අයින් කරනවා. අපිට මේ වේදනාවෙන් වෙන වශයෙන් දැක ගන්න පුළුවන් අනුංගේ දෙයක් වගේ කරතෝ සංකල්පයෙන්. පිටු දෙක කෙනෙක් දකින්නා වාගේ වේදනාව දැනගන්න පුළුවන්. ඒ වගේම ස්වාමී තත්ත්වයක්. තමයි මේක ඉතල ස්වාමීයා මම මේක පිළිතුරු තියානින්න ඕන ආදි වශයෙන් යන්තම් කැස්සක් කිවිසක් වෙනකොට අපි සැලෙන හැටි ඒ වගේම ගමනක් යන්න තියෙනවා කියලා භාවනා නොකර ඉන්න හැටි අර ගමනක් ගිහිලා හරි වෙහෙසයි කියලා භාවනා නොකර ඉන්න හැටි ලෙඩක් යාන්තම් එනකොට භාවනා නොකර ඉන්න හැටි මම දැන් ලෙඩින්ලා සනීප වේගෙන එනවා කියලා භාවනා නොකර ඉන්න හැටි මට හරි බඩගිනි කියලා භාවනා නොකර ඉන්න හැටි මගේ බඩ හරි පිළිලා කියලා භාවනා නොකර ඉන්න හැටි අද හරි සීතලයි කියලා භාවනා නොකර ඉන්නේ නැති අද හරි උෂ්ණයි කියලා භාවනා නොකර ඉන්නේ නැති ඒ ආතේ යම් මේ භාවනා නැතර කරන්නේ ඕකෙන් අරික් කාලයක් හැම වෙලාවෙම වැඩ ඒ ආතේ එක ඒ මොකද අපි මේ වේදකයේ කීකටම ඉන්නේ ඒ විඳින්න කියනවා ආහා දැන් මේ වෙලාවේ භාවනා කරන්න එපා ඒ භාවනා කරලා භාවනා හරියන්නේ නැහැ ඒ වගේ භාවනා කළොත් ඒ දුනොත් පිස්සු හැදුනොත් ඊට මීට වැඩි හොඳයි මේකේ වහාම අත්ත් සංඥාව ගැන කියලා අපිට ජීවිතේ වෙනුවට රක්ෂණය කරන්න දෙන්න. පිටේ වෙලා කල්පනා කරනවා මේ වේදකයාගේ විතහා. කකින දැන් සීතල වැඩි, උෂ්ණ වැඩි ආදි වශයෙන් දෙන කාරණා වෙනකොට ඒකට යට වුණු වේදකයා රජු. අපි දැන් මේ වෙලාවේ මේ කුසීත වස්තු එකකටයි මේ යට උනේ. වේදකයාගේ විධානයකට යට උනේ මම මේක බලන්න නම් බාර වෙන්න ඕන. ලෙඩ වේගන එනකොට ලෙඩ තියෙන්න බාරනවා. ශරීර වෙනකොටම වඩා ගන්නවා. ගමනක් යන තියෙන වැඩිපුර භාවනාවක්. ඊ ලාවන්නේ වැඩිපුර භාවනාවක්. බඩගිනිනේ බඩගින දැක දැක වැඩිපුර භාවනාවක්. අදක හොඳට පිටලානේ වැඩිපුර භාවනාවක්. සීතලෙන් උණුසුම්නේ අන්න එතකොට ඒවා විචීතවත් තුනේ. විදි ආරම්භ වස්තු භාවනාවක්. ඒ මොකද අර වේදකයාගේ විධාන වලට යට වෙනවා වෙනුවට ඒකට අභියෝග කරනවා අනත් සංඥාවෙන්. ඒ වගේම අදිෂ්ඨාන කියනවා. මට භාවනා හරියන්නේ මෙතන විතරයි. මේ වෙලාව විතරයි. මේ විදියට විතරයි ආදි වශයෙන් මේ අදිෂ්ඨාන අපි කොච්චර දැඩිව අල්ලනවද කිව්වොත් අන්තිමේ කියන වැරදි පැත්තේ වැරදි පැත්තට කොච්චර ගියත් අර අදිස්ථාන නැත ගලකා බැලීමක් කරන්නේත් නෑ ඒ තමයි පරිබාහිර එකක් තමයි නැත්නම් දෘෂ්ටිය කිය ඉතින් මෙතන හරිනේ හරිනේ කියලා කතා කරන්නේ නමුත් ඒ මූලික වශයෙන්ම Tamanට ඕන කාලයට අදිස්ථාන කරපු කාලේ පටන් අරගත්ත නිසාම වෙන්න ඇති වැරදියට නිමකට ගියේ. නමුත් Taman ගත්ත අදිස්ථාන නිසා මේ කුණේ කියලා කාදා දැක ගැනීමේ ශක්තියක් නැහැ. මොකද අදිස්ථානේ ඉක්මවල බලන්න දන්නේ. ඒක නිසා අපි ගුරුවරට යට වෙන්නේ. ධර්ම ගෞරවය පිළිටන්න ඕන. එතකොට අපිට පුළුවන් අදිස්ථාන අපේ අදිස්ථාන පාවා දීලා ඒ දෙන උපදේශයේ කරින්න එහෙම නැත්නම් අපි ඔලමල තත්ත්වයටපත් වෙනවා. නිසා මේ හතරෙන් එකක් ක්‍රියාත්මක වෙන බව කවුරුත් අපිට පෙන්ලා දෙන්න කලින් අපි අපි වශයෙන් දකින්න අපිට පුළුවන් ඒ තුලින් මේ පිටුචි සඳහන් කරන විදිහට අත්ත්වකලයේ කියනවා. තමන්ගේ සුභ සිද්ධිය, තමන්ගේ විමුක්තිය. එහෙම නැත්නම් මේ අපිට උගන්වපු තර්කානුකූලව ලෝකයට අවශ්‍ය කරන විමුක්තිය නෙවෙයි. අත්ත්ව සිද්ධිය. ඒ සිද්ධිය ඇති කරගන්න නම් මේ කාරක බව, නිවේශී බව, වේදක බව, අධිඨායක බව සියල්ලම භාවනාවට ලක් වෙන්න. ලක් වෙන්න නම් ප්‍රධාන වශයෙන් මොන බලන කණ්ණාඩි වගේ නිස්වාසය කරන්න වෙන්නේ අනත් සංඥාව. අනත් සංඥාව මේ විදිහට වැඩ කරන වැඩ කරන යනවා නම් ඒ පුද්ගලයා තමයි මුලි මුලි නම් බව අමාරු. ඒකම මතක් වෙන්නේ මේ සූත්‍රයේ සඳහන් කරන මේ සංඥාව බොහෝ විට ආධුනිකයෙකුට කියලා දෙනකොට හිතේ වෙනසක් විතරයි ඇති වෙන්නේ. අහලා චින්තාමේ වෙනසක් විතරයි ඇති වෙන්නේ. නමුත් මේ පිරිස ඊට වැඩි ඉස්සරහට ගිහිලා යම් යම් අත්දැකීම් සහිතයි මූල ධර්ම දැනුම් සහිතයි අන්නේ අත්තට සිද්ධ වෙනවා ඉදිරියට යන්න අන්නේ කනින්න සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන අනත්ත සංඥාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්න නම් විපස්සනා භාවනාවේ පළවෙනිම වැඩේ තමයි සම්මතන ඥාන දක්වාම වහන අල්ලලා ඒ මොකද ඒ සම්මත ඥාණයට යනකොට ඒ පුද්ගලයා විපස්සනාට බොහොම එළඹිච්ච සුදුසු තත්ත්වයක ඉන්නේ. අරමුණ දිහා බලන්න දන්නවා මේක නාම කොටස මේක රූප කොටස කියලා. ඒකේ නිමිත්ත සහ නිමිති ගන්නා බව. ආරම්මන සහ අනාරම්මන බව. රූප ධර්මයකට ආරම්මණය ගන්න බෑ. ඒක අනාරම්මන 10. නාම ධර්මයට ආරම්මන ගන්න පුළුවන් කන ආරම්මන ගන්න. එනිසා නාම රූප වශයෙන් අපේ හිත කඩලා දැනගන්න පුළුවන්. අනාරම්මන ධම්මතා සනාරම්මන ධර්ම කිය නාම රූප වෙන් කරගන්න ගන්න. ඒ දැක්කට ආනන්ද බදගත්තා විතරයි ආමේ සෑම අනාරම්මනික ධර්මයක්ම අනාරම්මනික ධර්මයක්ම ඇති වෙන්නේ යම් යම් මේකට අදාළ හේතු සහිතවයි කියලා මේ ඒ කොටස් යුගල යුගල වශයෙන් වැටේ. එතකොට ආරම්භන ඒ කාර්මුණකින් පටන් ගන්න කෙනා දැන් හතක පහට කඩලා දැනගන්න ශක්තියක් ඇති කරගන්නවා. ඉන්නේ දැක්කට පස්සේ මේකේ මුදුන්පත් වුණාට පස්සේ තමයි මේ අනාරම්මනික ධර්ම සහ ධනාරම්මනික ධර්ම අවිදේට කියන නාම ධර්ම සහ රූප ධර්ම කලාප වශයෙන් කැටිති වශයෙන් ඒවා සීක්‍රින් නැති වෙයි සීක්‍රින් නැති විනව මෙන්න මේ ප්‍රවාහයට බාධා නොකර සාධනව සමීපව බලාන හිටියොත් විතරයි ඒ යෝගාවචරයේ මෙතුආකල් තුන සැකසන්තක් ක්‍රමෙන් තුලිනවා. අන්නේ ඒ විපස්සනා භාවනාවේදී හොඳ යන හොඳට හරියන පරියන්කයකදී ලැබෙනා වූ මේ අනත්ත් සංඥාවේ මූලික ආලෝකය. දැක්කට පස්සේ ඒ පුද්ගලයාට අර තමන් තුළ ඇතිවෙනා වූ කාරක අත්ත වේදක අර්ථ, නිවාසී අර්ථ, අතිඨායක අර්ථ කියන දේවල් දිහා සැකමසු බලන්න පුළුවන්. නැත්තම් ආකාරකත් වේදකත් පැත්තෙන් ඒක ඉතිර කරගෙන බැලුවොත් ඇත්තටම සම්මත ඥාන කියයි සැකමසු. ඒ තරම ලොකු වෙනසක් ඉතිරි ඇති. මෙන්න මේ ඇති වුණාට පස්සේ තමයි පිට විපස්සනාට වැටෙන්නේ. ඒ වැටුණාට පස්සේ ඒ දිගින් දිගටම දිගින් දිගටම අර අත්ත් සංඥා විඳලමි නැත්නම් අත්ත් සංඥාට අභියෝග කරමි යෝගාචර ඉදිරියට යනවනේ ඒ සම්මත ඥානෙ ඉක්මනට පස්සේ ඒ යෝගාවචරගේ හිත අර කලාප මට්ටමක් තවත් සුදු විසුණු කරමි. ඊටාම කුඩා කොටස් වලට කඩමි. වේගයෙන් ඇති වෙන බවම හැර දැන් ඒක රූපද නාමද කියලා හොයාගන්න බැරි තරමට. ඒක පඨවි දාපොත් තේජොද වායුද කියලා හිතාගන්න බැරි තරමට ශීඝ්‍ර ප්‍රශ්නක් ඇති වෙනවා. ඒක අර ඊට චිත්තක්ෂණයට කලින් සම්මතන ඥානයේදී සැක සංකා දුරු කර ගැනීමෙන් ලැබෙන ඔකේ. සැක සංකා දුරු කර ගැනීමෙන් ලැබෙන කන්දේ විතර. මේ වේගවත් වෙනකොට ඒ යෝගාචර ධෛර්යයක් ඇති වෙයි. වීරියක් ඇති වෙන්නේ, ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ, සතිය වැඩි වෙන්නේ, සමාධිය වැඩි වෙන ප්‍රඥාව වැඩි. මොනද බයක්, කම්මැලි කටක්, ගතියක්, gedara යන්න ඕන ගතියක් නෙමෙයි. ආන්නේ විදිහට අර සංස්කාර කොටස් කලාප මට්ටම ඉක්මවලා ඒ සෑම කොටසක ශීඝ්‍ර ඇතිවීම නැතිවීම දැක්කට පස්සේ මේ යෝගාවචරයාගේ විශේෂයෙන්ම ඇතිවීමත් ඉක්මවල නැතිවීම දකින්න මට්ටමට එනකොට මේ අනත්ත සංඥාව බොහොම ජයට කිසෝසෝ. ඒසොට මේක ඇතුලේ විඳින්නේ ඇත්තේ නැති තරම්. ඒ මොකද අනන්ත සත්‍ය ඇවිල්ලා පහු කරගෙන යනව භවනා නතරක් වෙනවා. ඒ සත්‍ය වල තියෙන අර්ථය විඳින්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වුණත් එයා දන්නවා සත්‍ය ඇහුවොත් කහන කැට. ඒ ඡායකද ගණන් නොගෙන සිටීමේ තරමට අත්ත් සංඥාව සුළු විශ්නවා. ඒ වගේම මේක මගේ මේ නාසිකාග්‍රේ මේ බඩද මොනක් අපේ. තමන් අර ගේ කියලා හිතාන හිටපු දේ ආවාසය කියලා හිතාන හිටපු දේ පුදුමාකාර විදිහට සීමා මරියාදාව කඩනවා. කොතන වෙනවද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක්. ඒ වගේම කාරක විනාශී වේදක මේ කරවන්නේ ආහාරකතාවක් නැහැ. මේ වේගය වැඩි කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. මේ වේගය අඩු කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකෙත් නැහැ. මේක වේගයක්. ඒක කෙරෙන දෙයක්. කෙරුමක් නැහැ. බලන්න පුළුවන්කම තියෙන්නේ කියලා යෝගාවචරය ඒක දිහා බොහොම ගෞරවයෙන් බලන්න පුළුවන් වෙනවා. අධිෂ්ඨාන කරන දෙයක්වත් නැහැ. ඒක ස්ථිරව ඉන්න කෙනෙක් නැහැ. ඒක එකම චිත්තක්ෂණයක් එකම අංශුවක්වත් ඉස්පාසුවක්. ආ මේ මට්ටමට මේ භංග ස්වરૂපයට ගියාට පස්සේ තමයි යෝගාවචරයට අර මේ ඉච්ඡා භංගත්වයක් වගේ තමයි මුංචිතු කම්මතා ඥානයක් පහළ වෙනවා. අනී මේ අනිත්‍ය, මේ දුක, මේ අනාත්මේ මට මිදෙන්න ලැබේවා කියන එක. ඒක තමයි මේ නිත්‍ය මේ අනත්ත් සංඥාව ක්‍රියාවට නම් වන්නේ. මෙතෙක් කලින් තිබුණේ මේක නිත්‍යයි සුඛයි සුඛයි මේක වැඩි කරගන්න ඕනේ ලං කරගන්න ඕනේ බදා ගන්න ඕනේ ආදි වශයෙන් තිබුණ හැඟීම ලං ගලන් වෙලා බලන්න බලන්න බලන්න මේකෙන් විදීමේ ආකාරය. ඊටිසල බය ආදී දේවල් ඇති වෙලා ඒකේ අලයක් වශයෙන් තමයි ඉතාමත් ඇතුළතින්ම නැත්නම් මුළු හදින්ම මේ විදීමේ ආකාරය. අන්න ඊට පස්සේ තමයි යෝගාවචරයට කාරක වශයෙන් කන්දිවාසී වශයෙන් වේදක වශයෙන් අදිත්‍යයක වශයෙන් මෙතෙක් කල වැඩ කරපු හිතේ සාම ධර්ම වල මේකේ පස්ස වේදනා සංඥා චේතනා මනස්කාර ආදී වශයෙන් මේ ගත්ත කිසිම දෙයකවත් රූප ධර්ම වල කියන ප්‍රමුණේ විතරක් නෙවෙයි එහිවත් නතරයක් නැහැ ඉස්පාසුවක් නැහැ ශීඝ්‍ර වෙනස් වෙන ඉස්සර හිතියේ මේක ශීඝ්‍ර වෙනස් වීම නිසා මේක දැක ගන්න බැරි වෙයි කියන සාධාරණ සැකයක් තියෙනවා දැන් කොච්චර ශීඝ්‍ර වෙනස් වුණත් ඥානයේ යොසුල බව නිසා අරිතර බව නිසා ඒකේ චිත්තක්ෂණියේ හිත වැඩ කරන හැටි ඊගා චිත්තක්ෂණයෙන් දැක් ගන්න පුළුවන් තරමට ඥාතංච ඥානංච ගෝපී විපස්සති කියන විදිහට අනාරම්මනික සනාරම්මනික කියන කොටස් හේරම භාවනාවට ලක් වෙනවා. ඒ තරමට ආවට පස්සේ තමයි තේරෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ. හිත යොදන යොදන මෙත වැටෙන ගැටෙන සෑම තැනකම තෝරක් නැතුව ඇවිසිච්ච ස්වරූපය තමයි. කිසිම නිත්‍ය භාවයක් නැහැ. එකකුත් නැහැ. ඒක සංකතයක්මයි. ගොඩක් නැහැ. ඒකේ එකම කලාපයක්වත් නැහැ. සෑම කලාපයක්ම අන්තිම අංශයට කැඩිලා. ඒ සෑම අංශයක්ම කිසිම ළඟ තියෙන අංශයක් එක කලවමකුත් නැහැ. නතරෙකුත් නැහැ. හැඩයකුත් නැහැ. ඉතින් මේක දිහා බලන්නේ වැඩි වෙලා අර්ථා වෙනවා. එතකොට මේකේ අනිත්‍යතාවයයි දුක්ඛතාවයයි හොඳට වැටහෙනවා. මේ වැටුණත් අනත් සංඥාව අනත්ත චිත්තේ පහළුනේ නැත්නම් යෝගාවචරය ඉච්ඡා බම්බත්තික පස්ස. යෝගාචර ඒකාකාරීකම නිදිමත වැටිලා නිකන් ආයේ මේකේ ආත්මයක් ගන්න බැරිකම ගැන පස්සෙලිය. අන්න එතනදී තමයි යෝගාචර අවශ්‍ය වෙන්නේ. දැන් මේ කියන විමුක්ත තුනෙන් එකක් අනිකුසුන්නට අනිමිත්ත අනිකුසුන්නේ කියන මොකක් හරි විමුක්ත තුනෙන් එකක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආපහු වැටෙන්නේ අර ග්‍රීස් ගයි නගින මනුස්සයා වගේ තමයි. දෙයටම කොට වෙච්ච මනුස්සයා බොහෝම ශීඝ්‍රයෙන් ඇදගෙන යනවා. මොකද උද්දම කෙලවරේ කට්ටේ අල්ලගත්තේ නැත්නම් ඕන තැනක ග්‍රීස් ගයි කියන්නේ පහට අසදාන ගතිය. ඒක බලන්න ගැටි හුඟක් අතුළු වෙනවා. ඒ වගේ කොච්චර අනිත්‍ය සංඥාවක් තුනක් කොච්චර දුක්ඛ සංඥාවක් තුනක් ඒ යෝගාවචරයට ශුන්්‍යත ශුන්‍යතානුපස්සන අත්තාන අනත්තානුපස්සන අනාත්ම ස්වરૂපේ මේක තියෙන්නේ ඒක කාරකයක් නෑ ඉබේ සිද්ධ වෙන වැඩක් තියෙන්නේ. ඒක වේදකයක් නෑ ඕනේ නම් මට අහකන්නයි ඔලොක් පිටාන කනවා කනවා කියලා කෑ ගහන්න පුළුවන්. නමුත් අතාරලා හිටියොත් යන්න ඇවිත් යන්න. නිවාසී කෙනෙක් නෑ මේක ඉස්තර පදිස්කාරයක් නෑ මේක අදිස්ථාන අහන්නේ. ඒක නිසා මේකේ වේදක කාරක නිවාසී අධිකාය කියන ආත්ම නැති ස්වභාවයක් මේකේ තියෙන්නේ කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටි කෝණය, ඒ බැල්ම ආවන යෝගාසෝතින විචතර කල්මින් අහගෙන දෙයක් අල්ලාගෙන මේකේ අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා මේක විඳින්න ගිහිල්ලා මේක කරවන්න ගිහිල්ලා කෙරුමක් වෙන්න ගිහිල්ලා මේක අධිෂ්ඨාන කරන්න ගිහිල්ලා නේද මේ වෙහෙස මේක අදාළ දවසේ මොනම දෙයක් අත්‍යත්තේ නැහැ කිය ඒ අනත්ත් සංඥාව තුලින් ඒ යෝගාවචරයට සාමයක් කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඇත්තම තියෙනවා. නත්ත් සංඥාව තුළින් පමණයි ඉන්නේ පිටනම් කවදාකවත්. ඒ වගේම තමයි හොඳ නරක කියන්නේ ඔන්නේ අනාත්ම සංඥාවෙන් දකින්න එක මිස ඊට මේ පිට තියෙන මේ කළු පාට හොඳ නැහැ සුදු පාට හොඳයි උතුර හොඳ නැහැ දකුණ හොඳයි කියන එක නෙවෙයි. මෙන්න මේ වෙලාවට අපි විද්දෙන් පෙරදිලා වුණා. කරගෙන ගිය භාවනාවේ අරමුණක් නැහැ. බලාගෙනකොත් තැනක් නැහැ. භාවනා කරන හිතත් සුන්නත් දුලි වෙලා. මොකද හොඳතෝම භාවනායේ නිමග්න. මම දන්නේ උන්ට මුල දාලා තියෙන්නේ. ආන මේ වෙලාවේ අනාත්ම සංඥාව සහ ආත්ම සංඥාව මතුවීම පිළිබඳව පිළිබඳව ඇතිවීමේ සංසිද්ධිය පිළිබඳව සර්වඥාන්සේ බොහොම විචිත්‍ර උපමාවක් ගෙනහැර පානවා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේක කොච්චර අහම්බයක්ද කොච්චර අනපේක්ෂිත දෙයක්ද කියන එක. කියන රජාග සූත්‍රය සඳහන් කරන විදිහට කාලික තිබිලා තියෙනවා දේව ධර්ම පැත්ත කතා කරනකොට සුරාසුර යුද්ධය කියන්නේ. ඒ මේ රජාග සූත්‍රය පටන් ගන්නකොට ඒක කොහොමද මතක් කරලා කියන්නේ. එහෙම දෙයක් මහණේ සිද්ධ වුණා සුරාසුර යුද්ධයක් කියලා එකක් තිබුණායි කියලා. අන්න ඕකෙදී සුරයන්ගේ සේනාපති උනේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයා. අසුරයන්ගේ සුරයන්ගේ නායකයා වුණේ දක්ෂදේවී. මේ දින රටන් කරගෙන යනකොට අසුරයෝ හොඳ නරක කියන උපක්‍රම දෙකම පාවිච්චි කරනවා. ඒක නිසා සුරයෝ පාවිච්චි කරේ හොඳ පැත්ත විතරයි. හොඳ සටන් කරන නැත්නම් නම්බුකාර යුද්ධයක් කරන්න. අසුරය කිරිමේ මේ ගරිලා යුද්ධය. ඉතින් මේකදී ඒකාන්තයෙන්ම අසුරය ජයගත්ත සුරයෝ ඥාන යන තර වැටලා මැරෙන්න පටන් අරගත්තා. ඒකත් හොඳට තේරෙන්න පටන් අරගත්තා. අසුරයෝ දිනනවා අසුරයෝ පරිදි. අනේ වෙලාව තමයි විශ්ණුවියෝ මුඳ කලමලා ලෝකෙ තිබිච්ච අමෘතය හොයාගෙන ඇවිල්ලා අර මැරිලා ඉන්න සෑම දෙවි කෙනෙකුටම පෙව්වා. ඕල ඉවරලා පණ දුන්නා. ඒක තමයි කියන්නේ අපතේ දැකින මොකට බය ආයෙත් කලින් විදිහට බය වුණොත් එන්නේ පොඩි තියා බලපල්ලා කියලා කියන එක තමයි ඔය දජග්ග පරිච්ඡේදයෙන් කියන්නේ මුල් කොටස. ඉතින් ඊට පස්සේ සෑම අසුරෙක්ම ආය නැගිටවා ගත්තා. ඒ යුදයට පණ දුන්න අසුරයෝ දැක්ක. පරාජය කරාට පස්සේ අසුරේ පසුබෑවට පස්සේ මේ ප්‍රතිච්ඡ අසුරේන්ද්‍ර ජීවක් රහිනවා. අල්ලගෙන ඉවරලා පස්කොලකින් බැඳගෙන උදලාගෙන ආවේ. එල්ලට එක වැරද්දක් දැම්ම, අත් එක මැදට එකක් දැම්ම, ඉංගටියට එකක් දැම්ම, කනිස් එකට එකක් දැම්ම, වල්ු කරක පැනනවා. පහල ධර්මිකී වගේ උසාවින ඇවිල්ලා කාණ්ඩ කම්බල කෛලාසනීක අපිට නපල කිව්වා. දැන් මේ අධිකරණ යුද අධිකරණ. හැබැයි ඒ චක්‍රේ වෙන්ද බොහෝම සාධාරණ විශ්නන් හදනකොට මේක චිත්ත අස්වේන්ද කල්පනා කරා දෙවියෝ කමින් ආදාන. අපි හොඳ නරක දෙකෙන්ම යුද්ධ කරලා මේ දිනුවා එක පාර. දිනුවාට පස්සේ මේ මෙලි කොහොමාරි අපි අල්ලගත්ත දැන් අධිකරණයක් තියලයි දැන් වගේ. ඉනිච්චේ දෙන්නා දැන් අපි නම් මේ වගේ තත්යකට අහුණා නම් ආයෙ දෙපාරක් බලන්නේ අපේ ප්‍රධාන සේනාපති අහුණා නම් මරන. දැන් මම මේ සභාවට ගෙනල්ලා ඉදිරිපත් කළ බණ ධර්මානුකූලව බුද්ධ මේක මේ අධිකරණ විශ්ලේෂණ හදන්නේ කියන්නේ මෙන්න දිව්‍ය සාධක මිනිස්සු જાතියක්. මේක තීන්දුවක්. අනේ මේ අතනම හිතන්නේ හොඳයි කියනකොට එක පාටකට බැමි කහ ගැලවිලා දෙවියන් අතර එක දෙවියෙක් වඩපත් වෙනවා. අර සියුම් බැමි පහම ගැලවිලා ගියා මේ මම දැන් ඇවිල්ලා ඉන්න තැන හොඳ තැනක් කියන සංඥාව ආත්මන. ඉතින් එතකොට සත්‍ය දෙවියන් විශ්ලේෂණ දෙයක් නෑ. ඒ වේපචිත්‍ය අසුරේ ඉන්ද්‍රය වෙන විදිහට කියනවා තමන්ගේ විරුද්ධපක්ෂයේ ප්‍රධාන සේනාපති දැන් ප්‍රතිපත්ති මේ වශයෙන් දෙවි ලෝකේ හරි සාධාරණ බව පිළිගන්න එනාති අධිකම කරන දෙයක් නෑ අවසාන මොහොතදී හරි මේ මනුස්සයාට ඇත්ත වැටුණා නම් ධාර්මික අධිකරණයකට අනුව පමුණන දෙයක් නෑ ඒක තමයි යාගේ වැරදි පිළිගැනීම ඇති පිට ඊට පස්සේ අර දේවනිකායේ සාමාන්‍ය ගැටයක් ලැබෙනවා නමුත් චිත්තක්ෂණයක් කරනකොට මේ වේපචිත්‍ය අසුරේ ඉන්ද්‍රය මතක් වුණාලු මම වාගේ හොරිකදී මුළු තේනාව පාවා දැන් මම වුණාට පස්සේ මම මේ මිනිස්සුගේ පැත්ත ගත්තා. චි මේක කවදාකවත් ගැලපෙන්නේ නැහැ කියනකොටම දඬු කඩ ගැහුවාගේ බඳු පාවැතිලා ඉතර වැටෙනකොට තාක්ෂ දෙවිදයි. යන්න චිත්තක්ෂණයකට යාට වැටුණා නම් මම හරි මේ දිව්‍ය ලෝකේ හරි සාධාරණයි හොඳයි ධාර්මිකයි කියලා කියනකොටම දැන් ගැලපෙනවා. යම් වෙලාවක මම අසරේ දුනා ඒ කියන්නේ මම මේ වැඩේ කරන්නේ කොහොමද නෑ නේද ඒකෝට මම හොරිකට වැඩක් නේද කරේ කියනකොටම රැමි පහ වැඩිලා ආණ්ඩු කණ්ඩලයිලා තනිස්සලාට තාපයි. මේ බුද්ධ ඥානසේ දේශනා කරනවා මේ විපචිත්‍ය ශ්‍රේන්ද්‍රයට වදිච්ච බැම්ම අන්න එවැනි බැම්මක් මම මේ අත්ත් සංඥාවෙන් බඳින බැම්ම මායාව ගන්න බැම්ම කොයිච්චක් කියසි. Taman ඉදිරි පිට අරමුණ නැහැ. විනය කරන හිත නැහැ. අරමුණ දකින්න මේ පේනවද නැද්ද කියලා සංඥාවකුත් නැහැ. ඒත් මේ වෙලාවවත් කවදාකවත් අපි අත්ත සංඥාව අතාරින්. තාම හොයනවා මේකේ වේදකයක් ඉන්නවද? විඳින්නේ කෙරුමක් ඉන්නවද? කාටකේ? එහෙම නැත්නම් මේකේ නිවාසය කරන්නව මම ඉන්නවද? මට පුළුවන් මේක අධිෂ්ඨාන කරලා මෙන්න මේ විසිරිච්ච තත්ත්වේ නැති කරගන්න ආදි වශයෙන් ඒ වෙනකොටත් නිෂ්ප්‍රභ වෙච්ච ප්‍රඥාවේ කර්ණයන් දෝනෙත් යන තමයි ඔය කමඨාන් සුද්ධ කරන්න ආවම බොහොම පච්චත්තාප වෙනවා. මට සතහන් දෙන්නේ නැහැ. මට ආකාර පේන්නේ නැහැ. භවනා ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒකෝට එක්ක ඇස් දෙක අරගෙන බලනවා. ගෙනින්කොට තිබුණ කටබඩ කැලි ටික තියෙනවා. ඒකට ඇස් දෙක වහගෙන බලන්න නම් කියොත් කවදාක මේකේ ස්වාමිත්වත්‍ය gedaraවක් එන්නේ. වේදනාවක් කිය සැප දුක වෙන් කරගන්න පුළුවන් ශක්තියක් නැහැ. කාරක භාවයක් තියා තමයි නිකන් ගඟට වැදිච්ච පිටු ගහක් වගේ ගසාගෙන යන බවක් තමයි මේ. එනම් අදිෂ්ඨානයක් ගන්නවා. ආන්නේ වෙලාවදී අර අසුරේන්ද්‍රයාගේ බැම්ම වගේ අපිට වැටහුනොත් මේ භාවනාවේදී සම්මතන ඥාන ඉක්මවලා උද්‍යපේ ඥාන ඉක්මවලා අංග ඥාන ඉක්මවලා මේ මුචිත කම්මිතා ඥානපත්‍රයට එනකොට අනත්ත් සංඥා විදිරපත් වුණා නම් ඒ යෝගාවචරයා අර සනිමිත්ත අනිමිත්ත කොටස් දෙකම විපස්සනා වීම පිළිබඳව දුමාකාර විමුක්තියක් තමන්ගේ භාවනාවේ සීමාවක් නැතිකම තමන්ගේ භාවනාවේ කටහඬක් නැතිකම තමන්ගේ භාවනාවේ ආකාරයක් නැතිකම කිලෝරක් නැති බුද්ධාදී උත්තරමන් වහන්සේලා ගමන් කරන තැනකම වැටුණා නේද කියලා ලොකු සතුටක් වෙනකොට තමයි අර මුංචිතු කම්මිතා ඥානයේ ප්‍රත්‍යක්ෂය සතභාවයක් සත්‍යයක් වඩපත් වෙනවා අනුරාවෙන් දෙකට එතෙන්දි තේරෙන්න පටන් අර ගන්නවා සර්වඥාන්සේ අර ද්වේතාවිතක් සූත්‍රය සඳහන් කරන විදිහට යම් වික්කවේ රදේවකස අමාරකස්ස සස්සමනක් රාක්මනියා පජාය සති දේව මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිච්ඡායති ඉද මරියාණං ඒතං මුසා මහණනි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා මනුස්ස ප්‍රජාව සහිත මේ ලෝකේ යම් තා සත්‍යයි කියලා දේශනා කරා නම් ආර්යයන් වහන්සේලාට ඒක බොරුවක්. අනත් සංඥාට ආපුවා මෙන්න මේ ධර්ම වෙනසක් ඉතින් ඒකන් අනුපස්සනාව. මෙන්න මේ අනුපස්සනාව මෙතෙන් ඉදිරියට ගන්න. තමයි ගාර භාවනා දිගේම මේ සතියෙන් තුවේ සමාධිය නැතුව අරමුණ අල්ලන්න බැරි වෙලාවක් නෙමෙයි මේ කතා කරන්නේ. හොඳේ සතියකින් හොඳේ සමාධියකින් අරමුණ ඇතුළටම බහගෙන නමුත් අරමුණේ සීමාවල් නැතුව, පතහන් ආකාරමකුත් නැතුව, කාරක බවක්, වේදක බවක්, නිවාසී බවක්, අදිත්‍යක බවක් නැති වෙනකොට විචුවාකල් මේ දෙවියන් සහිත මරුන් සහිත බඳුන් සහිත ලෝකේ දේව ප්‍රජාව සහිත ලෝකේ මේක සත්‍යයක් පවතින දෙයක් ඇත්තක් කියවට මේක බොරුවක් නේද කියන එක වැටුණා නම් ආවිදුන්නේ එහෙම නැත්නම් අර කියපු කාටම සරුවත්නේ සඳහා කරනවා යම් වික්ක වේ සදේවකස්ස සමාරකස්ස සබ්බහත්ම රස සම්මනා ප්‍රාඥා පජාය සදේව මනුස්සස ඉදං මුසාති උපනිච්ඡායති යදමරියාණං ඒතං සච්ච යම් ඉස්සලා කිව්වේ දිව්‍යන් සහිත මරුන් සහිත බඹුන් සහිත යම් දෙයක් සත්‍ය කියලා දරගත්තා නම් ආර්යයන් වහන්සේට බොරුවක් යම් තැනක දෙවියන් සහිත මරුන් සහිත බඳුන් සහිත දේව ප්‍රජාව සහිත මේ මුළු ලෝකෙටම ආර්යනාථලා සත්‍යයි කියපු දෙයක් නෙමෙයි දුක. ඒක නිසා මේ අරමුණක් ගන්න බැරි ප්‍රමාණයක් දක ගන්න බැරි සීමාවක් දක් ගන්න බැරි අපි අපේ වචනින් කියනවා සාධාරණ ආකාරයක් දක් ගන්න බැරි නමුත් අරමුණෙන් හිත පිට ගියේ නැහැ. මම මේක ඉන්නවා කියන මේ தත්ත්වෙදී මෙන්න මේක තමයි මෙන්න මේ චිත්තක්ෂණ තමයි මේ අනත්ත් සංඥාව ඇති කරගන්න ඕනේ කිව්වොත් අනිදාර වේපිතික බ්‍රාහ්මණ ප්‍රඥේ දේව පුත්‍රය නැත්නම් සුනායක අධිකරණයේදී තේරුම් ගත්තොත් මම අද ඇවිල්ලා ඉන්න තැන 14යි. 14 කොටසක් කියලා අනිවාර්යයෙන්ම මම කතා කරලා. නමුත් අපිට හිතෙන තේනම් අම්මලා තාත්තලා කරන්න වෙනව නේ. අපි මේක කරගෙන ආවොත් දැනුමේ අපේ බලපු ආකාරයන් තේරෙම අතාරින්න ඒක නිසා ඔය අලුතෙන් හම්බෙන දේවල් වලට වැඩිය හොඳයි මගේ පුරුදු කණ වැඳුණු කියලා අලුතෙන් හම්බෙන දීකට වැඩිය පාරම ගුණ කණ වැඳුණු හොඳයි කියලා අපි ආපහු ඇද්ද කරලා බලලා මේක තමයි කය මේ රූපේ මේ ඇහ මේ කන මේ ශබ්ද ආදී වශයෙන් අර ඉච්ඡිතසාර කුඤ්ඤ වල හොයන්නේ මේ අත්දැකීම. එතන මෙතෙන් යනකම් භාවනාව කරලා වෙන විදිහට කියනවනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා තේරිලා මේක. හැම තියෙන දෙයක්ම පුංචි අංශ වලට කැඩිලා කිසිම නිත්‍යතාවයක් නැහැ සම්පූර්ණ අනිත්‍ය බව තේරෙනවා. මේක දිහා බලන විට කැඹිරිල්ලක් නයක් මේක සර්වඥයන් සඳහන් කරනවා ගණ්ඩයක් ගඩක් උලක් කම්පනයක් චංචලයක් කියලා. ඉතින් මේකයි අනාත්මය කියලා තේරුම් ගත්තේ නැත්නම් ආයත්තෙන්නේ නිත්‍ය සංඥාව උදව්. එනිසා අපි භාවනාව උද කළා අගුවට අදාළ නැගිටලා යන්නේ නුරුස්නා ගතියෙන් කවුරු එක්කද? මේ පේන සංස්කාර කොටස් මත අනිත්‍යතාවය මත දුක්ඛතාවය මත තරහය. මෙන්න මෙතෙන්දී අවශ්‍ය කරනවා අනත්ත් සංඥා. ඊ අනත්ත් සංඥාව ආවානම් පේන පටන් ගන්නවා සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනාත්ම. ඒ මොකද හේතුව මේක මේ කල්පනා කරන සක්කාය දිට්ඨිය දෙයක් නෙවෙයි සංස්කාරයක් ඒකත් එකතු කරුවට පස්සේ තමයි අපේ ධර්මා කියලා කියන්නේ ඒ තේරම අනක්කා. අරෙන් මාතලා දකපු හැටි දකින්න නම් අර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත යම් තාක් සත්‍යය කියලා ලෝකයක් තිබුණා ඒක බොරුවක්. ඒක මගේ අස්තන අපිට පේනවා. මම මෙන්න මේකට සාක්ෂි වෙන්න ඕනේ කිව්වොත් සක්කායදිට අඹරවගෙන යනවා. එතකොට සක්කායදිට පැත්තකින් කියාගෙන කල්පනා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ආයතනයක් කාරකත්ව භාවයේ, නිවාසත්ව භාවයේ, වේදකත්ව භාවයේ, අදිත්‍යකත්ව භාවයේ වෙවිල අර සංඛාර දුක්ඛ. අපේ සංඛාර දුක්ඛ, අපේ සංඛාර අනිත්‍ය ගතලා ගිල සංඛාරය දැකයි, නිත්‍යයි, සුඛයි, සුඛයි කියලා ගතලා. ඒ නිසා භාවනාවෙන් මෙතෙන් අරගෙන ගියත් මේ අනත්ත් සංඥාව නිසිතනදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි කිසි පැකිලීමක් නැතුව හිතපු තැනට මාය වැඩෙනවා. ඒක නිසාම අපි තේරුම් ගන්න ඕනේ භාවනාවට කලින් මේ අනත්ත් සංඥා හිතේ කලපදියම් කරගෙන තියාගන්න ඕනේ. සරුවචනාංශ අපිට ජීව විශේෂ යතුරු මෙතනදි පාවිච්චි කරන්නේ. ඊනාද අපිට ජීව විශේෂ ආරක්ෂක යන්ත්‍රේ ආරක්ෂක මන්ත්‍රේ අපි මෙතෙන් යනකම් ගෙනියන්න ඕනේ. ගෙනියලා විහිතෝ මූල දෙන්න ඕනේ. අර මේ කටහන් ආකාර නැතුව ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් තත්ත්වයේදී ඉන්නකොට අහම්බෙන් හරි අහඹු දෙයක් විදියට හෝ මේ බුද්ධ ආදී උත්තරයන් නැවතලා මෙතනදී සිහියලවල කටයුතු කරා එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කළා මෙතනදී තමයි අනත්ත සංඥාව ගන්න ඕනේ කියලා කිව්වොත් අර මේ මුංචිත කම්මිතාවෙන් පස්සේ හොඳට හිත පරිසංකාවට වැඩ පරිසංකාව කියන පරිවිපස්සනාවට වැටෙන දැස්සේ කොයි දේ ආවා. ඒ සෑම දෙම කාර්ක භාවයක් නැති, නිවාස භාවයක් නැති, වේදක භාවයක් නැති, අතිචාන භාවයක් නැති ඕන තරම් වෙලා බලන්න ඉන්න පුළුවන්. ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න තමන්ට ලොකු ඕජාව, ධර්ම ඕජාව. ඒ වගේම ශක්තිය ඉදිරි බැලීමේ අවසාන තරගයක් අමාර කරනකොට අවසාන කොටසේ ජයගන්න දැක්කට පස්සේ ඒ තරග කාර්යයට ඇති වෙන විශේෂ මේ උද්‍යෝගයක් වගේ එකක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ අනන්ත සංඥා. ඒ සාමන් ජීපාරක් මතක් කරගත්තා වගේ මේ ආනාපානෙ තව ගෙනියලාවක් නැහැ යෝගාවචර. ආනාපානෙ මේ දසඤ්ඤා සූත්‍රය සඳහන් කරන දසවෙනියට කල්ලාතුම් පෙන්නලා දෙනවා මේ අනිත්‍ය සංඥාව හිතේ තැන්පත් කරගෙන යන්න. මේ අනත්ත් සංඥාව තැන්පත් කරගෙන යන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාව අත්ත් සංඥාව පහළ වුණොත් ඔච්චර භාවනා කරත් අනිතර දීස්සයි අන්තිමටම ගිහිලා රෝතන් හැදගෙන වැටෙනවා වගේ බලන් ඉන්න කතියෙන් නම් ලොකු විනෝදයක් තියෙනවා. නමුත් අර කරන මනුස්සයගේ පාසලක් නෑ. ඒ වෙලාවේ ගිහිලා කවදාවත් භාවනා කරගෙන තිය අම්මගෙන් තාත්තගෙන් උපදෙස් ගන්න යනවනම් ගුරුවරුන්ගේ උපදෙස් ගන්න යනවනම් ආන්නර යව කලාපී සූත්‍රය සඳහන් කරපු දෙයක සඳහන් කරන්න ඕනේ දිව්‍යයන් සහිත මරුන් සහිත කම්මසයිත නිරෝධෝකේම ඔය සත්‍යයි කියන දේ ආර්යයන් වහන්සේට බොරුවක්. නිත්‍ය සංඥාව කියන්නේ නැහැ. අනිත්‍ය සංඥා නිත්‍ය සංඥාවල අපි දෙගොල්ලට මේක කියන දෙයක් තියෙනවා. ආර්යයන් අනාර්යයන්ට දෙගොල්ලට. දුක්ඛ සංඥාවේ දුක්ඛ සංඥාවේ තියෙන අනත්ත් සංඥාවට යන කරන කලුස් කියනවා. ඒක නිසා ඕනේ ආශ්‍රය කරන යාග්‍රිකියා බලන්න ඔය කාරක භාව, වේදක භාව, නිවාසී භාව, අධිඨායක භාව වෙනකොට කොල්ල මොලව කටයුතු කරන ඇත්තෝ අද බල නිත්‍ය සංඥාවක අද බල දුක්ඛ සුඛ සංඥා ජීවෙම තද බල ආත්ම සංඥා උදා කරගන්න. ඊයත් සංකේත පින්නන්න ගියොත් ජීවිත කාටද? අපිට ඒක පින්නන්න ගියත් වමන විරේචන කරනවා. සහල වෙනවා. දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. නමුත් ඒක ඉවර කරගන්න. ඒ චාකම්වත් මහන්සි දේශනා කරපු ධර්මයේ තියෙන මේ අනත්ත් සංඥාව හරිය හැටියට තේරුම් අරගත්තොත් එතන පමණමයි කාමයේ කියන එක කියන්නේ. ඉන් මෙවිට මේ ආත්ම සංඥා තුල ගන්න කාමය ඒකාන්තිම මාර්ගය. කවදාකවත් වීම නැරතරන. ඒ තුල ගන්න ඇත්ත වූ සම්පූර්ණ සම්මතයක් පමණයි කවදාකවත් සම්මතියක් නෑ. ඒ නිසා අපිට ඔච්චර භාවනා කරලා මේ විදිහට කියනවනේ දේ ගැඹුරු විපස්සනාට ගියා ඒ පුද්ගලයාට මාර්ග ඥාන පහළ වෙනවා. මොකක්ද සක්කාය දිට්ඨිය නැති කරන්නේ කාය දික්කිය ධර්මතාවයක් දෙයක් නෙවෙයි අවාගත දෙයක් මේ ධර්මතාවයක් ඒ ධර්මතාවයේ පදනම් කරලා තියෙන රූප ඇතිතා සංකල්ප ඥානයේ පදන් අනත්තයි. නාම ධර්මයේ භංග ඥානයේ පදන් අනත්තයි අනිත්‍යයි දුක්ඛයි. අනිත්‍ය දුක්ඛ දැක්කට අනත්ත කියන පැත්තෙන් දැක ගන්න බැරි නම් ආපව කර කියලා වැටෙනවා. අර ටික නාම රූප සංස්කාර මත. ඒක අපි භාවනාව පටන් ගන්න සංස්කාර මත. සබ්බේ සංඛාර, සබ්බේ සංඛාර අනිත්‍ය, සබ්බේ සංඛාර දුක්ඛ. නමුත් භාවනාවේ මුදුන්පත් වීම සිදු වෙන්නේ සබ්බේ ධම්මා අනාත්තා. මොකද මෙතුආකල් අපි අරමුණු නොකලා වූ කාය දිට්ඨියක්. මම මම වෙමි. මම මත්තට වන්නේමි. මම රූපවන්තයෙක් වන්නේමි. මම රූපවන්තයෙක් නොවන්නේමි. මම සංඥාවන්තයෙක් වන්නේමි. මම සංඥාවන්තයෙක් නොවන්නේමි ආදී වශයෙන් නානා පැති වලට මකුළු ගලේ කොන් බදලා තියෙන වගේ කුඤ්ඤ ගහිලා තියෙන මේ සේරම ඒ ගැලවෙන්න තමයි අල්ලතුවම සංස්කාර සම්බන්ධව කියනා වූ සතහන් ආකාර ගැලවේ. ටිකක් එම දෙක තුනකට ගැලවේ. අවසානයේ අරමුණමයි සතහන් ආකාර නැතුණාට දැන් මම ස්පාර්ශ කර්මන දිහා බලන ඉන්නවා. මෙන්න මේක තුල තියෙන මේ පාරක භාව, වේදක භාව, දිත්‍යයක භාව නිවාසී භාව දුරුවන් වෙන තාක් අනත් සංඥාවක මේක දිහා බැලුවොත් අන්න ඒතර තියෙන චිත්තක්ෂණයක අන්තියක් හොඳ නරක දැනගන්න. මේ හොඳ නරක මේ සම්මත ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ හොඳ නරක නෙවෙයි. ආර්යයන් වහන්සේලා යම් තැනක ආර්ය විවහාරයට අනුව හොඳ නරක බින්නවර අන්න ඒක දැනගැනීමේ ශක්තිය. ඉතින් අපිට කොහොමද පුළුවන් වෙන්නේ මේක පිටින් අරගන්න එහෙම නැත්නම් අපිට ගුරුවරුන්ගෙන් ගන්න ආශිර්වාද ගන්න කතා භාවනා කළත් අන්තිම ඉගෙන භාවනා කරනකොට මේ අනත් සංඥාව පුරුදු කරගෙන තියෙනවා නම් ඒ අනුකාන්තියක් තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ අනත් සංඥාව පිළිබඳ බණහන කොටස් ආන්තියක් ඒකද අපි යම් ප්‍රමාණයකට මේ වෙනකොට කැපකිරීම කරලා තියෙන නිසා නමුත් මේක යම් තැනක බිම තිබ්බනම් අමතක කරා නම් ඒ තාක් අපිට නිත්‍ය දුක දුකාත්ම සංඥා ඇත්තට සංසාරේ බලන්න. අනත්ත් සංඥා දැනගත්තත් ඒක මුවත් කරම තියාගන්න. වැඩෙහිම යොදවන්න. වැඩේ යොදවන්න හොඳම වෙලාව තමයි ඔය පරියන්කේදී හඳුනගට අරමුණ ඉදිරිපත් කරගත්ත වෙලාව. වා හොඳට දක්ෂව භාවනා කරනවනම් සක්මනීති තීකේ. ආන්නේ වෙලාවදී බහා නොතබ නොකානොබි සරුවච්චන් වහන්සේ ආවත් නැගිට ඉතිරියට භාවනා කරනවා නම් නැත්නම් වෙන විදිහකට හරි භාවනා කරන්න නම් ඥානප්‍රඥා කියන හොඳගීමක් ගන්න කරගන්න. මෙන්න මේක ඉදිනදා වැඩවලදී අනවශ්‍ය ප්‍රශ්න නදා ගැනීම. ආත්ම සංඥාවෙන් යුක්තව දාගන්න ප්‍රශ්න නදා ගැනීමෙන් ආරක්ෂා කරගන්න. ආරක්ෂා කෙරුවොත් පරියන්කේදී පරියන්කය සාර්ථක වෙලා අනිත්‍ය දුක්ඛ භාවකට වෙච්ච වෙලාවක මේ අනත් සංඥා පහළ වුණා නම් හොඳට තේරෙනවා දැන් අනිත් ಜಾති චිත්ත විජක් කරගන්න. වෙනදා නොදැක්ක වෙනදා නොබලපු තාල චිත්ත විද්‍යාව පටන් ගන්නවා ඒක දිගේ කාණ්ඩමකට ඇදලා යනවා වගේ නැත්තම් ක්‍රීඩකේ කවසාන කොටස ජයකණුවට කෙරෙහි උද්‍යෝගිමත් වැඩි යනවා වගේ දැන හැටි තේරුම ගමන මේ යෝගාවචරය තමයි මෙතෙක් අත්දැකපු කුණ්‍ය කියන කුණ්‍ය ගලවලා දාලා ඔබ දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ දෘෂ්ටි කෝණය ඇති වෙන තාක කවදාකවත් භාවනා සාක්ෂාත් ඒ දෘෂ්ටි කෝණය ඉන්දරන් කලින් මේ චිත්තය හදා ගන්න ඊට කලින් මේ සංඥාව අනත්තමන්න චිත්ත සංස්කාරයි ආනේ විදිහට වැඩ කරගෙන යනකොට මම අර කලින් කිව්වගේ කොච්චර මේක අහම්බයක්ද කවදාක කාටවත් ඉස්තසාර කළ කියන්න බෑ. කොයි වෙලාවෙ කොහොම වෙලෙකද කොච්චර ප්‍රමාණකින් වේද කියලා කියන්න බෑ. ඒ නිසා අපි නිතරම සාදර බවක් ඇති කරගන්න. මට අහන්න ඕන ධර්ම සාකච්ඡා කරන්න ඕන මේවට සාප වෙලා භාවනාවේදී මේ ආයුධය හොඳට ගාලා කියන්න. දුහත් කරලා එතකොට අපිට පුළුවන් වෙයි නීම රණ විරුක්තු වගේ ඊට සුරත ලෙලෙන කඩුවක් වගේ හොඳට යොහුසුලු වෙන. මේ අනත් සංඥා පාවිච්චි කර භාවනා දෙන සෑම කරදරයක්. චෝදනාවක් වඩපත් වෙන්නේ තමන්ට ඉදිරියට යන්න ධෛර්යයක් වඩපත් වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පුළුවන් උනොත් ලැබෙන පාරට මේක පිළිබඳව තව අතහැරිච්ච පුංචි පුංචි කොටස් සාකච්ඡා කරන්න. ඒක තවත් ඒ අදාළ මුදුන්පත් වෙන්න මහත්කම් ගෞරවයෙන් විතරයි. අද මේ සාකල් සාකච්ඡා කරපොත්ටි ලැබුණා වූ මේ අත්දැකීම් මූලධර්ම කොටස් සාකමන් කරගෙන යන භාවනාවට ශක්තිය ධෛර්ය බලය පිණිස දීවා ආශිර්වාදනාවේ අදට නිවිදන් දේශනාව මේ සමාප්ත.